අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරක් දැනුණා. නමෝ නමෝ බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ග්‍රැමෆෝන් යුගයේ ගීතය. අමරණීය මතක සුවඳ. අමරණීය මතක සුවඳ. සුවඳින් සිත සුවපත් වුණු දහමේ ආලෝකයෙන් අපේ සිත එකඟ කරගන්නට පිළිවන්කම ලැබුණු වටිනා පින්බර දවසක මේ රාත්‍රිය ඒ හිත තවත් සුවපත් කරගත හැකි ගීතාවලියක මිහිර විඳ ගන්නයි අපි ඔබට ඔබ සහ සම්බන්ධ වෙන්නට ඇති වෙනදාට වඩා ඔබේ ජීවිතය අද සම්නත විදිහට ඔබ දහම සමග කටයුතු කරන්නට ඇති. ඉතින් මේ සියලු දෙහි ඒ වටිනාකම තව තවත් ඔබේ ජීවිතයට දැනෙන විනාඩි කිහිපයක් බවට පත් කරන්නයි අපි මේ සූදානම් වන්නේ අමරණීය මතක සුවඳින්. ඉතින් අද අපේ මෙවුතුම් පුර පසළොස්වක පොහොය දවසේ බොදු ගීතාවලියක මිහිර විඳ ගන්න තමයි ඔබට ආරාධනා කරන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි අපි දන්නවා අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසක් අමරණීය මතක සුවඳ ආස්වාදින වාද. ඉතින් ඒ සියලු දෙනාට බොහොම සතුටින් අදත් මේ උතුම් කුරපසලස්සික පොහොය දවසේ ඔබේ හිත් නිවා සනසවන මේ ගීතාවලිය සමගින් වැදෙන්නට අපි ආරාධනා කරනවා. සන්න ඇමති සෙමි දුවත් කිමි ගන්න මම සන්න ඇමති නුඹලාම අර පුංචි කුමරා දිහා කුමරා දිහා කන්න මම කන්න හැමතිම කතා කියන කතා ගන්න මම ගන්න කැමති වෙමි මා සිතින් කදී සිදුවන්න කැමති වෙමි කෙලනතාද මේ ගීතාවලිය අපි ආරම්භ කරමින් නිචා ජෝතිපාලයන් ගායනා කරපු ගීතයක් රසවිඳින්න ලබා දුන්නේ ඔව් මේ පොයේ දවසේ ශේෂ පොයක් ඒ වගේම අපේ සිදුවත් කුමරු ගිහිගෙන් නික්ම ගිය ප්‍රවෘත්තිය තමයි ඒ සම්මැමති සමග නික්ම ගිය ඒ ඉතිහාසයේ ප්‍රවෘත්තිය තමයි ගීතයකට මුසුන්නේ අපේ ගීත තුනද මේ පොය දවසේ රසවත් එනවි ගුණවර්ධනයන් ගීතය රචනා කළේ අපි ඊළඟට තෝරාගෙන තියෙන ගීතයත් තා වටිනා ගීතයක් මම හිතන්නේ අමරණීය මතක සුවඳින් ඔබට රස විඳින්න ලැබෙන අර නොයසෙන ගීත අතර මම හිතන්නේ මේ ගීතයත් එවැනි වටිනාකමක් අද වගේ මේ උතුම් පුරපසල පොහොය දවසක ඒ වටිනාකම අපිට රස විඳින්න ලැබෙන තවත් වටිනා ගීතයක් විදිහට තමයි මේ ගීතය අපිට හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. ඔසී දන්ත ධාතු වන්දනාවක් තමයි මේකේ සටහන් වෙන්නේ මේ ගීතය තුළ. සාගරිකා ගෝමස් තමයි ගීතය ගන්නේ. ගීත ඉතිහාසයේ තියෙන ඒ වටිනාකම රැඳුණු ගීතාවලියක මිහිර විඳගනිමින් අපි ඉන්නකොට අපි ගුවන් විදුලි ගීත සාහිත්‍යයේ තිබුණ ඒ වටිනාකමුත් අපි ඔබට රසවින්දනය කරන්න ලබා දෙනවා අමරණීය මතක සුවඳ හරහා. අපි ඊළඟට යන්නේ HMB ලේබලේ යටතේ නිකුත් වුණු තැටියකින් උපුටාගත්තු ගීතයක් රසවිඳින්න. ලක්නාත මේ ග්‍රැමෆෝන් ගීත යුගයේ මුල් යුගයේ අපිට රසවිඳින්න ලැබුණු ගීතයක්. ඔව් 40 දශකයේ නියෝජිත ගීතයක්. ඩබ්ලිඩ් ඇල්බර්ට් තමයි ගීතය රචනා කළේ 1930කට 40 දශකේ මේ ගීතේන සඳහන් වෙන්නේ අපි කලින් වාදිනේ වුණ ගීතයේ ඉතිහාසයම තමයි සී දලදා වන්දනාව තමයි මේ ගීතේට ගොනුනේ මේ එස්.ඒ. ලතිෆ් බා සුසදී සංඛඩගල නගරේදී සුසදී මේ මුනි ශාසනේ ඊතිරදී සංඛඩගල නගරේදී සුසදී ශාසනෙහි කජතව බැඳිනි සසනා වදිනා දෙමනා බැඳිනි ශාසනෙහි කජතව බැඳිනි සකලාවලි දානෙතිනා පැහැදී සානුති මෝක්ෂපතා සානුති මෝක්ෂපතා පවෙහි දුකිනා විදෙනා ලෙසිනා මේ කලති දලනා विदेशितधम् लहरा आसीतौ अभिरवये पवना श्रीमुनिदेशितधम् लहरा आसीतौ अभिरवये पवना शान्तियदीदो सफलते हि नफला अनिका सुता गुणदा शान्तियदीदो පසරෙති නපනා අනිකා කුතිකා ගුණලා සාගරිනා සාගනා සාගරිනා සාගනා පැතිනා කුතිනා පුදනා සුකුණා සීකන සීකනනා නිවන් අරණ රංගිරි ශ්‍රී ලංකා. ඉතින් මේ අපේ අමරණීය මතක සුවඳ අතරින් ඔබට නිරම්පොන් ගීත සාහිත්‍ය වගේම ගුවන්විදුලි ගීත සාහිත්‍යයේ ඊටම රසවත් වුණු ගීත රසවිඳින් ලබා දෙමින් මේ රාත්‍රිය ගත කරමින් ඉන්නේ අද විශේෂයි ඒ තමයි මේ පුරපසළොස්වක පොහොය දවසේ ඔබේ ජීවිතයට සුවය සදන ගීතාවලියක් සමග අපි අද ඔබට රසවිඳින්න ලබා දෙන්නේ ඉතින් හමරණීය මතක සුවඳ අතරේ ඔබ කැමති ගීත තියෙනවා නම් ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍ය වගේම ගුවන්විදුලි ගීත සාහිත්‍ය ඔබට මතක් කරන්න පුළුවන්. අපේ ලිපිණයට ඒ වලිය ලැබුවොත් අපිට පුළුවන් ඉදිරි වැඩසටහන් වලදී ඒවා ප්‍රචාරය කරන්න. අපේ ලිපිණේ තමයි නිෂ්පාදක අමරණීය මතක සුවඳ ප්‍රංගිත ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක අමරණීය මතක සුවඳ කණිගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. ඉතින් අද මේ විශේෂ ගීතාවලිය තවත් ග්‍රැමෆෝන් ගීත සාහිත්‍යයේ මුල් යුගයේ නියෝජනය කරපු ගීතයක් තිලක් මහත්තයා අපි ළඟට අහන්නේ HMB ලේබල් එකක් දෙන්නේ කුතුණු කැටියකින්. මේ ගීතය තනරද 40 දශකයට අයත් වෙනවා. තරණිම ගීතයක්. ඉතාමත් පැරණි. මේකත් අපි බෞද්ධ ශාසනයේ බෞද්ධ ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් අපේ රසිකයන් රසිකාවෙන් අවධානය කරගනි අනෝම ගන්තිරේ කියන්නේ අර උන්වහන්සේ පාත්‍රයේ උදුගම්බලාරියයි කියලා බෞද්ධ ඉතිහාසය අපි වටහාගෙන තියෙනවා. ඒ අනුව තමයි මේ ගීත රචනා වෙලා තින්නේ W.D. ඇල්බර්ට් කියන පද රචකයාදී මේ 40 දශකයේ. සත්තානි කේන දේසානේ වේ නිරදින්ද ගෝසක්කාමි කේන දේසා සංයාවි පුරක් ගීත සුසේ පුරක් ගීත සුසේ මේ නිගඩ හිඳ දුසක් බානි කුමේ නදී කානි මේ නිගඩ හිඳ දුසක් බානි කුමේ නදී කානි ආපියතු දැමුවේ නදියේ වම් පාතා ආ තෙරම් පාසේ නෞකාවකසේ කුඩුගම් රදලා නගවිමා විමානේ ලැබුතු මහිමේ ලැබුතු මහිමේ වේ නිවැඩින්ද බෝසත් සාමීක වේ අදේසානේ වේ නිවැඩින්ද බෝසත් සාමීක විදිහට අපිට මේ ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍යයේ වටිනාකම මොකක්ද කියලා කවුරු හරි අහුවොත් එම් පෙන්වන්න තියෙන ගීත තමයි මේ ගීතය. මේ ගීත මම හිතන්නේ තාමත් ස්මරණීය ගීත බවට පත් වෙලා තියෙනවා. ඒවා අදටත් අපි වටිනාකමක් ඇති අපේ ගීත සාහිත්‍යයේ ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍යයේ සලකුණු විදියටයි. ඒ ග්‍රැම්ෆෝන් පැටි වලින් තමයි උපුටාගෙන තියෙන්නේ අපි මේ පොයේ දවසේ වෙනුවෙන් වාදනය වෙන බොදු ගීත. මේ ගීතය රචනා කළේ දනුරාද සරත් විමලවීර. සංගීතවත් කළේ පී.ඩී. වින්සන් පෙරේරා. මේ ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය ගායිකාව. විශේෂයෙන් බොදු ගීත. වෙනුවෙන් ඇය ගායනා කරමින් තවත් ගීතයක්. වසන්ත සම්බන්ධ විශේෂ අපි අද දවසේ මේ ගීත ඔබට අසවිඳින ලබා දෙන වටිනාකම් සහිත ගීත ගොන්නට අපි කොලොම්බියා තැටියකින් උපුටාගත්තු ගීතයක් රසවිඳින්න ලබා දෙනවා ඔබට මේ ගීතයත් අර මුල් යුගයේ නියෝජනය කරපු ගීත අතරේ තියෙන ගීතයක් වෙන පහත පොදුර ජනප්‍රිය වුණ මේ ගීතේ කොලොම්බියා ග්‍රැන්ඩ් ෆොන් තැටියකට 40 දශකයේ අගභාගයේ තමයි මේ ගීතේ පරිගත වුණේ එන් පොරොලිස් කියන සමාගම තමයි සම්බන්ධයි. යූඩි පෙරමාස්ටර් ඒ කාලේ ඒ සමාගමේ බොහෝ දුරට ගීත රචනා කළා. ප්‍රොෆෙසර් මොහමඩ් ගෞස් තමයි සංගීතවත් කළේ. අපේ බෞද්ධ ඉතිහාසයේ තවත් ජාතක කතාවක් ඇසුරින්. ශිෂ්ඨංග බෝපුවත ඉසදම් දීම සම්බන්ධව තමයි මේ ගීතයට ගොනු වෙලා තියෙන්නේ. මේ එයා Thank you. රාජ්‍ය සංඝ පොලිස ජීතු ගියාට දාන පාරමී රාජ්‍ය සංඝ පොලිස ජීතු ගියාට දාන පාරමී සාදරෙන් පැතිය බුදු බව අත්තන ගලුවේ ආරණේ සාදරෙන් පැතිය බුදු බව අත්තන ගලුවේ ලෝක ගුරු විහරණා භව පීතා දාන පාරමී ලෝක ගුරු විහරණා භව පීතා දාන පාරමී රාජ සංඝ බෝහිත දී ගියාට දාන පාරමී Thank you. ඒ දුකියා තුන්බත වළඳා කෘතෝපකාරේ සලකාලා දාන පාරමී කෘතෝපකාරේ සලකාලා දාන පාරමී ලෝක ගුරු වී ලෝක ගුරු වී ලෝක ගුරු වී ලෝක ගුරු වී හරණා භව පීතා දාන පාරමී රාජ සංඝ පොහිත සීතියට දාන පාරමී Thank you. රාජ කංග පොහිත දී දුගියාට දාන පාරමී සාදරෙන් පතිය බුදු බව පත්තන ගලුවේ අරනේ සාදරෙන් පතිය බුදු බව පත්තන ගලුවේ අරනේ ලෝක ගුරු විහරණා භව බීතා දාන ගීතයක් විදිහට තමයි අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. සෝවන් රාජේ 40 දශකයේ අගභාගයට ඇත් වෙන මේ ගීත. මේ සියලුම ගීත ඒ යුගයේ පටිගත වෙච්ච ගීත. තම ජනප්‍රියුණු ගීත. එතකොටම මොකද මේ ඉස්ලාම් භක්තිකයන් බොහෝ දුරට බොදු ගීත ගායනා කළා. අද අපි වාදනය කරපු ගීත වලින් ලතිෆ් බයි, යාරින් ඉබ්‍රාහිම් මාස්ටර්, අහමද් මොයිදි මෙවැනි පිරිසක් ඒ යුගයේ බොදු ගීත ගායනා කළා. අපිට ඒක ජාතික අභිමානයක් අපේ අනන්‍යතාවයේද. ඒ නිසා මේ යූඩි පෙරමාස රචනා කරන්නේ ගෞස් මාස්ටර්ගේ සංගීතයට රසවත්ම ගීතයක්. ගායන ශිල්පී ආමඩ් මොහිදී. Thank you. බලනාත ඇති මුනි ගෞතම ස්වාමී නොබලනා සඳෙහි මෙතපා නොබලනා සඳෙහි විනති ජනතා සසදින් ගොඩලන්තා තිලොනා දැති මුනි ගෞතම ස්වාමී ලෝකෙ දෙහි මැණිකුටුව සා මිනි පළඟෙහි අයිතිය ගන්තා ඉදයට කතුණු ඕදරහා මහෝදරාදින්ගේ තිලොනාතටි මුනි ගෞතම ස්වාමී ලෝබලනා සඳෙහි මෙතපා ලෝබලනා සඳෙහි වෛරසී මුනි දැකලා තෙන්නා ඉස්තිකුවන්හි රත්නි විකාලා වෛරසී මුනි දැකලා තෙන්නා ඉස්තිකුවන්හි රත්නි විකාලා දාන්ත ධර්මේ දසුව සම්දේහි තවරේ සිඳිලා මෙත්ත නාගතලා සිලොනාසති මුනි ගෞතම ස්වාමී මොබලනා සඳෙහි මෙත්තපා මොබලනා සඳෙහි තුමන සම්බන්ධ විපහදිය කල්හි කළ ආරාධන පිළිගන තොත්දී කුමන සම්බන්ධෙවි පැහැදිය කල්හි කළ ආදාතන පිළිගෙන තොපුනි තමන් ගිරේහි තදිරි පාදේ වන්දා මාලා දමුවතම එකුවේ සිලෝනා ලෝක ඇති මුනි ගෞතම ස්වාමී ලෝබලනා සඳෙහි මෙතපා ලෝබලනා සඳෙහි සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රන්ගිරි ශ්‍රී ලංකා දැන් ඔබට පැහැදිලි ඇති මේ ගීතවල තියෙන වටිනාකම අපි මුල්ම රසය තමයි මේ හැම ගීතයකම ඔබට අහන්න ලබා දෙන්න හැම විටකම උත්සාහ කරන්නේ එනිසා ඔබට මේ ගීත නව සංගීතයෙන් නව ගායනයන් විදියට ඇහෙනවා ඇති. නමුත් අමරණීය මතක සුවඳ වැඩසටහනේ විශේෂත්වයේ එහි මුල්ම රසය ඔබට සමීප කරන නිසා. ඒ නිසා ඔබ කැමති ගීත තියෙනව වෙන්න පුළුවන් අපේ වැඩසටහන පිළිබඳව අදහස් වෙන්න පුළුවන්. ඔබට ලියන්න පුළුවන් නිෂ්පාදක අමරණීය මතක සුවඳ රසිකී අගභාගේ මේ කතරම් බුදු ගීත රචනා වෙලා ගායනා වෙලා අපිට තිලිනක අද කියන එක නිර්මාණය යන්න කවුරුත් කැමති. අපි කාගෙත් පැතුම නිවන් දකින්න. නමුත් ඒ ගීතයකට මුසු වුණා. ඒත් රචනා කළ යුඩි පෙරලා මාස්ටර් කොලම්බියා ග්‍රැමෆෝන් තැටියකට සංගීතවත් කළේ මොහමඩ් ගෞස් ගායන ශිල්පිනිය ග්‍රේටා ජන දීසේ. මහිනි සඳා ගඳ සිටුනේ ඊ දල්දා මහිනි සඳා ගඳ සිටුනේ විහාරේ වදන මානේ වදන මානේ වදන මානේ අද වැඩසටහනේ මේ ගීතාවලිය සරසන තවත් HMB ලේබල් යටතේ නිකුත්ුණු කැටියකින් උත්සාහගත්තු MK වින්සන් ගායනා කරන මේ ගීතයත් මම හිතන්නේ තාම රසවත් වුණු ග්‍රැම්ෆෝන් ගීත අතර මුල් යුගයේ නියෝජනය කරපු ගීතයක්. ඒත් ඔසේ විතරම රසවත් වුණු ගීතයක්. මේ ගීතෙත් ඇටි අනිත් පැත්තේ සිරි ගෞතම සිරිපාද වන්දියම් සම්මල්ල කන්දි. අපි තෝරගත්තේ ගීතය. අනිත් ගීතය 40 දශකේ සී වීරසේකර තමයි ගීතය රචනා කළා තියෙන්නේ රූපසිංහ මාස්ටර් තමයි සංගීතවත් කළා තියෙන්නේ. HMV ග්‍රැමෆෝන් गजाले वंदनमाले स्वामी तुझे साध्या कुला तिलका उतारू वाग्य राजा हादरी रोज नागा मुनी සිලදවු සරුවා පස්සේ අපේ මේ ගීතාවලිය අවසන් ගීතය අපේ තෝරාගන්නේ චාරු ජෝතිපාලයන් ගායනා කරන ගීතයක් විදිහට. සිද්ධාර්ථ කුමාරගේ අභිනිෂ්ක්‍රමණය තමයි මේ රසතරන් වෙන්නේ. ඔහු සමග අද දවසේ අමරණීය මතක ස්තෝත වැඩසටහන් සමුගෙන යනවා. විශේෂයෙන් මතක් කරන්නට ඕන අද දවසේ ඔබ රසවින්ද ගීත පෙළම උතුම් පුරපසලසක පොහොය දවස නිසාවෙන් ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍යයේ ඔබේ හිත නිවාස සනස්වන ගීතාවලියක් විදිහටයි අපි රසවින්දනය කරන්න ලබා දුන්නේ. ඉතින් ඔබේ අදහස් යෝජනා අපේ වැඩසටහන පිළිබඳව ඒ වගේම ඔබ අහන්න කැමති ගීත තියෙනවා නම් එයත් අපිට ලියන්න පුළුවන් අපේ ලිපිනේ තමයි නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා කලාභූෂණ සම්මානලාභී මේකමිය තිලක් චන්දසේන වන්දිකර මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය මුදිත සඳරුවන්ගේ නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොට ඔබ සියලු දෙනාට පෙරවන් සරණයි. නිරංජන ගඟ තරණ කලේ කන්තක අතුමන් ඔවේදෝ ඔවේදෝ ಗಂಟೆರೇ ಕಿದುವತ್ ಕುಮರು ಸಮಗತಿಯೇ ನಿರಂಜನ ಗಂಧ ತರನ ಕಲೆ ಕಂಟಕ ಅಸು ಮಂತ್ರೇದೋ මිනිස කුවිලකින් නැවතත් ආවන් මිනිසා තිරිසන් වේදු ඔය සිදුවාගෙන කළ තුන්න දන්න ඇයෝ අද නැන්නේ මිනිසාට මිනිස සැතන උනේ ඔහුනේද ඔහුට සතුරු උනේ නිරංජන ගඟ සරල කලේ කන්තක අතුමන් නේරෝ මිනිසෙකු විලසින් නැවතත් ආවත් මිනිසා තිරිසන් වේ ඔබේ රස භූමා රන් වැලේ රන් කොට සේවා රන් විදිහි රන් අසුරින්